ඉස්සෙල්ලාම හැමෝටම පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ඉතාමත් හොඳින් අපි කවුරුත් එකතු වෙලා ගිය සතියේ සිරිපා කරුණා කරගත්තා. ඉතින් ඒ සඳහා සහභාගී වෙච්ච උදව් උපකාර කරපු ආශිර්වාද කරපු මේ හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා. වගේ මේ ගමනත් එක්ක ඔයාලා කල්පනා කරන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් අපි ඔයාලා සිරිපාද වන්දනා කරන්න ගියේ යම් කිසි ශ්‍රද්ධාවක් හිතේ තියෙන නිසා නේද? එතකොට ඔයාලා සිරිපා කරුණාකරේ නිකන් නෙමෙයි. උපෝසත සීලය සමාදන් වෙලා. සීලයත් එතන තිබ්බා. ඊළඟට ඕක වීරියකින් තොරව කරන්න පුළුවන්ද? කායික වේවා මානසික වේවා යම් වීරියක් දරන්න ඕන. නේද? මේ විදිහට බැලුවහම මේ සීක බල ඉන්ද්‍රිය ධර්ම කියන දේවල් ඔයාලා තුල තියෙනවද නැද්ද? තියෙනවා. ඒකට අපි කරන්න ඕනේ මොකද්ද? මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරා ඒවා නැත්තම් යමෙක් තුල දැන් මේ ඉන්ද්‍රිය ධර්ම පරිපූර්ණ වශයෙන්ම පවතින රහතන් වහන්සේට අනාගාමී ශ්‍රාවකයාට ඊට වඩා අඩුයි සකදාගාමී ශ්‍රාවකයාට ඊටත් වඩා අඩුයි සෝතාපන්න ශ්‍රාවකයාට ඊටත් වඩා අඩුයි ඊළඟට ධම්මානුසාරී ශ්‍රාවකයාට ඊටත් වඩා අඩුයි. සද්ධානුසාරී ශ්‍රාවකයාට ඊටත් වඩා. මම කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මේවා නැත්තම් කෙනෙකුට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අය මේ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි කියලා. පුතක් බාහිර පුතක් ජනෙක් කියලා. ඉතින් එහෙනම් මේවා පිටුර තියෙනවා. ඒ තියෙන ඒවා ඔහේ තිබෙන තිබ්බොත් කාලයක් යද්දි මොකද වෙන්නේ? නැති වෙලා ඉතින් මේවා වර්ධනය කරගන්න තමයි අපි මහන්සි ගන්න ඕනේ. එතකොට අපි ගිය වැඩසටහනේදී කතා කරා මේ බුද්ධ ශාසනය කියන්නේ ගුණධර්ම ආන්නේ ගුණධර්ම දියුණු කරන්න උපකාරී වෙන මූලික කාරණා හතරක්. ඒක තමයි බේස් එක. මොනවද? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ කියලා කිව්වා. අපි කිව්වා මේ ඔයාලා පටිසම්පාදයේ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. පංච උපාදානස්කන්ධය කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. ඔයාලා තුල සමාධි තිබ්බත් වැඩක් නෑ. ධානය තිබ්බත් වැඩක් නෑ. මෙන්න මේ ಗುಣධර්ම නැත්තම්. ඒතර ධර්මයේ පුරුදු කරන කෙනා මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතරින් තමන්ගේ හිත පෝෂණය කර කර තමයි මේ යන්න ඕනේ. ඒ හතරත් එක්ක තමයි එතකොට එයාගේ හිත දියුණු වෙන දියුණු වෙන අර ಗುಣධර්මත් එක තමයි එතකොට ඒ හිත දියුණු වෙන්නේ. ಗುಣධර්ම නැතුව යමක් පුරුදු කරනවා නම් අපිට කියන්න පුළුවන් දෙක දියුණුවක් කියලා. ඒ ඇයිට වෙන්නේ මොකද ධර්මය කියලා ධර්මයේ පුරුදු කරනවා නම් ඒකට වැඩි මාන්න. ඒ හේතුව මොකද්ද? අර උපේක්ෂාවෙන් ඒවා දරා ගන්න දන්නේ තව කෙනෙකුගේ ජීවනයකදී සතුටු වෙන්න දන්නේ තව කෙනෙකුගේ කරදරයකදී අනුකම්පා කරන්න දන්නේ තමාටත් අනිත් අයටත් මිතුරුකම ජීවත් වෙන්න දන්නේ නැති නිසා ඊළඟට ඔයාලට කිව්වා මේ කලේ නෙමෙයි මොකද හේතුව ගැන හොයන්න මහන්සි වෙන්න කියලා නේද? දැන් මම මේක නිකන් අහන්නම්. ඔයාලට කායික වේවා මානසික වේවා සැපක් හටගත්තා කියන්නේ. අපි මෙහෙම හිතමුකෝ කය මුල් කරගෙන සැපක් හටගත්තා. දැන් ඵලය මොකද්ද එතකොට? ඒ සැප විඳීම නේද? දැන් අපි හොයන්නේ මොකද්ද? හේතුව. එතකොට ඒක හේතුව කොහොමද අපි කල්පනා කරන්නේ? කොහොමද අපි ඒක හේතුව කල්පනා කරන්නේ හිතලා නෑ පොඩ්ඩක් හිතවන ටග්ගාල ඔලුවට යන්න කය මුල් කරගෙන යම් කිසි විඳීමක් ඇති වෙලා තියෙනවා විඳීම තමයි ඵලය ඒ විඳීම ඇති වෙන්නේ මොකක්ද හේතු කරගෙන. හ්ම්? මොකේ ස්පර්ශය? එතකොට ඒක සිහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් මම කියන්නේ නිකන් හිතන්න එපා කියලා. මම නෙමෙයි බුදු දේශනාවල තියෙන්නේ. මෙනෙහි කරන්න අපි දක්ෂ වෙන්න කයයි පාසයි නිසා කයේ ස්පර්ශය හටගන්න. මේ තුනේ මේ කයේ විඥානය හටගන්නවා. මේ තුන එකතු වීමට කියනවා කය ස්පර්ශය කියලා. ඒත් මේ ස්පර්ශය මේ විඳීම හටගත්තේ. මේ ස්පර්ශය කියන්නේ මේ අනිත්‍ය කර්ම තුන එකතුවක්. එහෙනම් මේකත් අනිත්‍යයි. මේක වෙනස් වෙලා යනවා. එහෙනම් මේ විඳීමත් වෙනස් වෙලා යන එක. අනිත්‍ය එක. දුක පිණිස පවතින දේවල්. තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා සිහි කරනවා. ඊයේ මාව හම්බෙන්න කෙනෙක් ආවිල්ලා ගොඩක් වෙලා කතා කරගෙන මම දන්නේ නැහැ ඇත්තටම යා අසනීපෙන් කියලා මම ওই කාරණේ කියලා මම නැගිටින්න බෑ මම ඇයි කියලා සාමාන්‍යයෙන් දෙන උත්තර ඒවා කි සාමාන්‍යයක් කියනවනේ එහෙමනේ කකුල හිර වැටුණා. මම අහුවා මේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි කයක් කියන දේ උන දැන් හොඳට හිතන්න කියලා. ඊටස්සේ කිව්වා මේ සයන්වාස මට ඔස්ටියෝආතරයිටිස් තියෙනවා. මම ඊටස්සේ වන්දනා කළා නැගිටින්න හදද්දි මම මොකක් මම පොඩි කාරණයක් කියන්නම්. එයා ආයෙල්ලුවේ ඵලෙ. ඔයාට නැගිටින්න බැරි ඔයාට කැක්කුම හැකියාවක ඉන්න බැරි ඔස්ටියාතරයිටිස් නිසා නෙමෙයි මොකද්ද මොකද ඒ අන්නේ විදිහට හේතුඵල වශයෙන් විමසන්න එතකොට ඒ කැක්කුමක් ඇති වෙන මොහොතක් පාසා යා හේතුඵල වශයෙන් විමසනකොට යා මොකද්ද දකින්නේ ආරි සත්‍ය. එහෙම දකෙක් දකින්න තමයි ප්‍රඥාවෙන් විමසීම සහ ඉදි තමයි මේක අවබෝධ. නැත්නම් ඉබේ අවබෝධ වෙන්නේ ඒක කොයිතරම් අපිට අවස්ථාව තියෙනවද අපි විමසන්නේ නැතුව ඉන්නවා. මොකද අරකට බේත් ගන්න අනිවාර්යෙන්. ලැබවීම කියන්නේ සැපද දුකද? ඒකාන්තයෙන්ම දුකක් ඒක ආර්ය සත්‍යයක්. නමුත් ලෙඩක් හැදුනොත් එහෙම ඒක නුවණැත්තාට ධර්ම මාර්ගය දියුණු කරගන්න ප්‍රයෝජනවත් ආකාරයට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ පුරුදු වෙන්න හේතුඵල වශයෙන් ඉන්නසක්. ඒ අපි අනුකට ආසා කරන්නේ ආසාවක් නෝ එනවනේ අපේ හිතට ඇතුණෙන් පස්සේ හිතන්නේ ඇයි මේ ආසාව ඇති ඇයි අපි තරහ ගන්න ඇයි අපි මුලා වෙන්නේ මේ විදිහට කල්පනා කරන්නේ ඊළඟට තව කාරණයක් කිව්වා මේ දෙකයි තියෙන්නේ අපේ හිතට එන ඒකෙන් එකක් ප්‍රහාණය කරන්න පුරුදු වෙන්න ඕන එකක් වැඩි දියුණු කරන්න. පවත්වාගෙන යන්න වැඩි දියුණු කරන්න මහන්සි ගන්න ඕන කියලා. මොනවද ඒවට කිව්වේ? හ්ම් ඇහෙන්නේ නැහැ. මට ඔයාලා වෙන වෙලාවට නම් මට මහා අයියෙන් කෑ ගහනවා, hina වෙනවා ඇහෙනවා මේ වෙලාවට. මොකද්ද? නෑ වර නමක් කිව්වා. තර්ක තනින්ම ෆේල් මොනවද විතර්ක විතර්ක කියන්නේ මොනවද විතර්ක කියන්නේ මොනවටද මේ පොත් පෙරලා බලන්න කියලා දීලා තියෙනවා විතර්ක කියන්නේ මොනවද කියලා. විතර්ක කියන්නේ මොකටද? දිගින් දිගට කල්පනා කිරීම නෙමෙයි. යමක් හිතනවද? යමක් කල්පනා කරනවද? ඒකට මොකද්ද කියන්නේ? විතර්ක. ඒක දිගින් දිගට හිතනවාට මොකද්ද කියන්නේ? විචාර. එතකොට මේ විතර්ක නිසාම අපි දන්නේ නැතුව හැදෙන තව දෙයක් තියෙනවා. මේ විතර්ක අඳුනා ගන්න බැරි වීම නිසා අපි තුල ගොඩනැගෙන තව දෙයක් තියෙනවා. අපි ඔහේ කල්පනා කර කර හිත හිතා ඉන්නකොට ගොඩනැගෙන දෙයක් ඒකට ධර්මයේ ලස්සන වචනයක් තියෙනවා ප්‍රපංච. මොනවද? ප්‍රපංච. ප්‍රපංච කියන්නේ මොනවටද? කෙලෙස් ඇති වෙන කල්පනා. කෙලෙස් ඇති වෙන විදිහට හිතන අය. ඒ කෙලෙස් ඇති වෙන විදිහට හිතන්නේ අර එන විතරකයක් මූලික වෙලා තමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙනවා දැන් මේ තාම දේවදා විතක්ක සූත්‍රය ඇසුරින් මේ කාරණා කියන්නේ. මේ හිතට එන අරමුණු දෙපැත්තකට දාගන්න කියන එකක් එක කොටසක් මොනවද කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක අනිත් කොටස මොනවද නික්කම්ම විතර්ක අව්‍යාපාද විතර්ක අවිහිංසා විතර්ක එහෙමත් නැත්නම් අපිට ඕක දාගන්න පුළුවන් කුසල් අකුසල් කියලා. එතකොට මේකෙන් දැන් මේ මෙහෙම කියන්නකො මට කාම විතරකයයි නෙක්කම විතරකයයි ගත්තොත් මේ දෙකෙන් ප්‍රහාණය කරන්න ඕනේ මොකද්ද වැඩි දියුණු කරන්න ඕනේ මොකද්ද? හ්ම් එක්කම් විතරකේ වැඩි දියුණු කරන්න ඕනේ කාම විතරකේ ප්‍රහාණය කරන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාදේ විතරකයයි අව්‍යාපාදේ විතරකයයි ගත්තොත් අව්‍යාපාද විතර්කය වැඩි දියුණු කරන්න ඕනේ. ව්‍යාපාද විතර්කය ප්‍රහාණය කරන්න. එතකොට හිංසා විතර්කයයි අවිහිංසා විතර්කයයි ගත්තොත් හිංසා විතර්කය ප්‍රහාණය කරන්න ඕනේ අවිහිංසා විතර්කය ප්‍රගුණ බව වැඩි දියුණු කරන්න ඕනේ මට අර වටාත් වෙනන් දෙන්නද කොහොමද එතකොට දැන් මේක හඳුනා ගන්න ඕනේ අපි. ඒක මොකද්ද? ඒක කුසල්ද අකුසල්ද කියලා අපි හඳුනා ගන්නවා. එතකොට ඒක මොකක් කියලාද කිව්වේ? ඒක එක්තරා මොකද්ද? මොකද්ද? ඔයාලා මේ ඇත්ත වෙලා තියෙන්නේ ඕක තමයි. මතක තියාගන්නෙත් නෑ, දන්නෙත් නෑ වෙන්නේ මොනවද කියලා දන්නෙත් නෑ. ඒක සම්මා දිට්ඨියක් කියනවා. ඊට පස්සේ ඒක දැන් අපි කාම විතරකයක් නම් ඒක ප්‍රහාණය කරන්න ගන්න උත්සාහය නෙක්කම විතරකයක් නම් ඒක වැඩි දියුණු කරන්න ගන්න උත්සාහය මොකද්ද? ඒක සම්මා වායාමයි. ඊළඟට මේවා හඳුනාගෙන ප්‍රහාණය කරන්න හෝ වැඩි දියුණු කරන්න නම් අවශ්‍යම දෙයක් තියෙනවා. එතන තියෙනවා එනම් සිහිය. සම්මා සති. තේරුණාද එතකොට මේ විතර්කයක් මේ හැම දෙයක්ම අපි පුරුදු කරන්නේ ධර්මය මේ අවබෝධ වෙන පිළිවෙලක් රටාවක් තියෙනවා. අනුපුබ්බ පටිපදා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ පිළිවෙලකට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට බාහිරව මේ ධර්මය අවබෝධ වෙන පිළිවෙලක් තියෙනවා. හ්ම් තේරෙන්න බෑනේ නේද හ්ම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ගත්තොත් ඒ දේශනාවේ මූලිකම දේ තමයි අපිට පුරුදු කරනවා එක දෙයක් ඇති කරගන්න. ඉස්සෙල්ලම ඇති කරගන්න තියෙන්නේ ඒක. ඇති වෙන්නේ ඒකේ හරියට ධර්මයේ පුරුදු කරාන. දැන් අපි රූපේ ගැන ගත්තොත් අපි රූපය අනිත්‍ය විදියට හරි දුක් විදියට හරි අනාත්ම විදියට හරි නැත්නම් අර ඔයාලට කියලා දීලා තියෙනවානේ ශල්්‍ය සූත්‍ර සීල සූත්‍රයේ තියෙන 11 ආකාරයකට හිතන්න ඊළඟට මේ කාලය හා අවකාශය අතර පවතින රූපය ගැන හිතන්න ක්‍රම කියලා දීලා තියෙනවා ඔය මොන විදියට හිතුවත් වැඩිම පිළිවෙල බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා ඉස්සලා වෙන්නේ මොකක්ද රූපස්මින් පිනිත් බින්දු. ඒ රූපය ගැන අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇති නිබ්බින්දං විරජ්‍යති. කලකිරුණොත් තමයි යා නොයැලෙන්නේ ඒකට. විරාගා විමුච්ඡති. නොයැලුණොත් තමයි ඒකෙන් නිදහස් වෙන්නේ. ඒක අතහැරලා දාන්නේ. ඊළඟට ඥානයක් ලැබෙනවා එයාට. මුත්‍ත්‍ති මුත්තස්මින්ට ඥානං. උදාහස් වුණා කිය. ඒ වගේ තමයි මේ මොන දේ පුරුදු කරත් අපිට ඇති වෙන්නේ හරියට ධර්මයෙන් පුරුදු කරනවා නම් මොකද අවබෝධයෙන් යුතු කලකිරීම. බුදු දේශනාවේ තියෙනවා මේ තර්ක ගැන අත්තේයති හරායති jigucchati මේ විදිහට මොනවද පිළිකුල් කරන්නේ මේවල ආදීනම හිතන්න ලැජ්ජ වෙන්න මේවා ගැන කියලා. ඇයි ඒ? සසරේ අපි අරන් ගියේ මේ කාලයකට අපි තිරිසන් ලෝකෙට ගෙනියනවා. කාලයකට මනුස්ස ලෝකෙට ගෙනියනවා. කාලෙකට දිව්‍ය ලෝකෙට ගිහින් කාලෙකට ආයි නිරේ අරන් යනවා. කාලෙකට ප්‍රේත ලෝකෙට ගෙනියනවා. මේ වගේ මේ සසරේ පුරාම අපි ගියේ මේවට කලකිරිච්ච නැති නිසා. අවබෝධයෙන් කලකිරෙන්නේ නැති නිසා. මේ සංසාරේ අපි ඕන තරම් මේ අර දේශයත් එක්ක යන කලකිරීමට සීදී විහානි කරගෙනත් ඇති. ගංගේ මුගේ කෝච්චිය ගන්න නැති ඕන තරම්. නමුත් තාම අපි සංසාරේ ඉන්නවනේ. අවබෝධයෙන් කලකිරුනේ නෑ. ඒක ඇති කරගන්න තමයි මේ අවබෝධයෙන් කලකිරිච්ච කෙනෙකුගේ තියෙන මූලික ලක්ෂණය මොකක්ද? සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන විදිහට කියන්න. හ්ම් එයාට ලාභයක් ආවත් එයා ඒ ලාභයෙන් අනවශ්‍ය විදියට සතුටු වෙන්නේ නැහැ. අලාභයක් ආවත් ඒකත් අල්ලගෙන ගැටෙන්නේ නැහැ. ඊළඟට සපක් ආවත් ඒකෙන් අනවශ්‍ය විදියට කෙලෙස් ඇති කරගන්නේ දුකක් ආවත් ඒක අල්ලගෙන ගැටි ගැටි ඉන්නේ නැහැ. මේ විදිහට මේ අසායස නින්දා ප්‍රශංසා කියන මේවා ඉදිරි සමසිතින් එයාට වාසය කරන්න පුළුවන්. යවබෝධයෙන් කලකිරිච්ච කෙනාගේ ලක්ෂණයක කියනවා මතකද බලන්න ධාතා කොතනද තියෙන්නේ? උත්තස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඊළඟට අශෝකං විරජං කේමං හේතං මංගල මුක්තං එතකොට මේ ලෝකේ කඩන් ගන්නවත් එයාට සතුටුකුත් නැහැ. ඒ සතුටුකුත් නැහැ. අනවශ්‍ය විදියට දුකකුත් නැහැ. එයා හැබැයි ඒ හැමෝටම වඩා ප්‍රීතියෙන් ඒක කෙලෙස් එක එකතු වෙච්ච ප්‍රීතියක් නෙමෙයි. ප්‍රමුජිත භාවයෙන් සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරනවා. ඇයි ඇත්ත දන්නවා අය. දැන් අපි මැජික් බා අපි මේ ලෝකෙ කියනවානේ පුදුම දේවල් තියෙනවා කියලා. මොනවද අපි ඒවට කියන්නේ මේ මිරකල්ස් කියනවා ඊළඟට මොකද කියන්නේ මේ හාස්කම් කියනවා ඇස් බැඳුම් කියනවා අපිට ඕවල කෘතුහලයේ තියෙන්නේ ඒක බලනකම් විතරයිනේ අපි කොහොම හරි ඒ ඒ ඒක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තොත් දැන් මොන අපි දකිනවා මොන මැජික් වල දකිනවා සමහරක් වෙලාවට විදුලි පෙට්ටිය වල දාලා මේ කෑලි කෑලි වලට කපනවා එහෙම <laughs> දැකලා තියෙනව නේද? හ්ම්. ඒක පුදුමයි මේක. හැබැයි ඒකේ ටෙක්නික් එකක් තියෙනවා. අපි ඒ ටෙක්නික් එක ඉගෙන ගන්නවා. මොකක් හරි ක්‍රමයකින්. එතකොට ආයි අපිට ඒක කොහේ හරි පෙන්නන්දී අපිට අර පුදුමේ තියනවාද? අපි දන්නවා අයියෝ මේක මේ විදිහට නේ කරන්නේ මේ මිනිස්සු. ඔහේ නිකන් අහුවෙලා මේක බලන් ඉන්නවනේ කියලා. තේරුණාද? ඒ වගේ මේ ලෝක ස්වභාවය ගැන එයාට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට එයා ලෝකෙත් එක්ක අනවශ්‍ය විදියට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ඒකයි කිව්වේ විනය ලෝකේ අවිජ්ජා දෝමනස් අනවබෝධය නිසා සකස් වෙච්ච මේ ලෝකේ ඇලීම් ගැටීම් නැතුව එයා වාසය කරනවා. ඒකට තමයි සතර සතිපට්ඨානය තියෙන්නේ. ඒකට තමයි සතර ඉරිදිපාද තියෙන්නේ. ඒකට තමයි සතර සම්‍යක්ප්‍රදාන වේරිය තියෙන්නේ. ඒකට තමයි පංච ඉන්ද්‍රිය තියෙන්නේ. ඒකට තමයි පංච බල තියෙන්නේ. ඒකට තමයි සත්‍ය බොජ්ජංග තියෙන්නේ. ඒකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. ඔක්කොම එකට එකතු කරලා කියන්න පුළුවන් ඒකට තමයි සීලය ඒකට තමයි සමාධිය ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන හැම ධර්ම කතාවක්ම තියෙන්නේ මේ දේවල් වලට කියලා. ඒ ලෝක ස්වභාවය තේරුම් ගත්තන් පස්සේ ආව බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් වාසය කරනවා. තේරුණාද? එතකොට අපි කිව්වා මේ විතර්කයක් හිතට ආවෙන් පස්සේ මේකටත් අපිට ප්‍රහාණය කරන්න වුණත් වැඩි දියුණු කරන්න වුණත් පිළිවෙලක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට සමහර තැන්වල කියලා දෙනවා හිතට එන සිතුවිල්ල අනිත්‍යයි කියලා හිතන්න. එහෙම හිතුවා කියලා මේවා ප්‍රහාණය වෙන්නේවත් වැඩි දියුණු වෙන්නේවත් නැහැ. ඒක වචන මාත්‍රයක් පමණයි. එතන නුවණින් මෙනෙහි කිරීමක් නෑ. ඒක මං හිතට ආපු දෙයට නිකන් යන්න දෙන්න එපා. නුවණින් ඉමසලා බලනවා යා. මේක මට යහපත පිණිස පවතින දෙයක්. නැත්තම් අයහපත පිණිස පවතින දෙයක්. අර බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවක කියන දේශනා කරනවා මේ මේ දැන් මේ ලෝකයේත් එක්ක අපි ගනුදෙනු කරන්නේ මේ ආයතන හයෙන් මේ ආයතන හය ගාව දාගන්න කියනවා සිහිය නැමුරු දරුට පාලකය. නගරයක් කොච්චර ආරක්ෂක සේනා සංවිධානය කළා කොච්චර බැමි ප්‍රාකාර බැඳලා ආරක්ෂාව තර කරලා තිබ්බත් වැඩක් නැහැ. දොරටු පාලකයා අදක්ෂණ. දක්ෂ දොරටු පාලකයෙක් හිටියොත් තමයි එයා දන්නවා මේ අය නගරයට ගත්තොත් හානියක් නෑ. මේ අය ගත්තොත් හානිය. ඒ වගේ මේ ඇහැ ගාව, කන ගාව, නාසය ගාව, දිව ගාව, කය ගාව, හිත ගාව සියලුම දුර්පාලකයා තියාගෙන ඉන්න කියනවා. මේ රූපේ මං ගත්තොත් මේක මට යහපත පිණිස පවතිනවා. නැත්නම් අයහපත පිණිසද පවතිනවා. මේ ශබ්දේ මට යහපත පිණිසද පවතිනවා. අයහපත පිණිස පවතියි. එහෙම එහා විමසනවා. එතකොට මේ හිතට එන විතර්කය ප්‍රහාණය කරන්න හෝ වැඩි දියුණු කරන්න හෝ කරන් පුරුදු කරන පිළිවෙල මොකද්ද? හ්ම්? ඒ කියන්නේ ඒකත් පුරුදු කරලා නැහැ. <laughs> එහෙම නෑ. මොකද්ද පිළිවෙල? මට ඇහෙන්නේ නැහැ පුතේ. පුතේ ෆෑන් එක හරවන්න පුතේ. මම විද්‍යාවෙන් කරා. මොකද්ද කරන්නේ? පුරුදු කරන්න උත්සාහ කරේ නැද්ද? මේ කියා ගන්න තේරෙන්නේ නැතුවදී මේක වෙන්න බැරි වෙලා. ඉස්සෙල්ලා මෙතට ආපු විතර්කය හඳුනා ගන්න. මේක කාම විතර්කයක්. මේක ව්‍යාපාද විතර්කයක්. මේක විහිංසා විතර්කයක්. එහෙම නැත්නම් මේක නික්කම්ම විතර්කයක්. මේක අව්‍යාපාද විතර්කයක්. මේක අවිහිංසා විතර්කයක්. හඳුනාගෙන ඒ විතර්කයේ අකුසල් නම් එයා මොකද කරන්නේ? හ්ම්? ඒකේ ආදීනව මෙනෙහි කරනවා. කොහොමද ආදීනව මෙනෙහි කරන්නේ? ඔව්. මේක අකුසලයක්. මේක දුක් විපාක සහිතයි. මේක මට යහපත පිණිස පවතින්නේ නෑ. මේක හිත සංසිඳෙන්න උපකාරී වෙන්නේ නෑ. මේක නිවන් මඟට උපකාරී වෙන්නේ නෑ කියලා සිහි කරලා තමයි ආයෙක අතාරින්නේ. තේරුණාද? දැන් සමහරක් අය කියනවා අපිට ගොඩක් වෙලා කියලා තමයි මේක මතක් වෙන්නේ කියලා. ඉතින් මං කියනවා දැන් ඉස්සර එහෙමත් මතක් වුණේ ඒ ටික ටික ධර්මයේ පුරුදු කරගෙන යද්දි තමයි ඒවා වෙන්නේ. එකපාරට අපිට මේවා කරන්න බෑ. අපේ තියෙන උනන්දුව, වීර්ය, සිහිනුවන මත තමයි මේ දේවල් වෙන්නේ. එතකොට එයා ඉස්සෙල්ලාම අඳුන ගන්නවා මේක අකුසලයක් නම් මේක අකුසලයක් කියලා අඳුනගෙන ඒකේ ආදීනව කල්පනා ඒ හිතල ඉවරෙදි තව එකක් හිතට එනවා කියන්නේ ඒකත් අකුසලයක් කියන්නේ පායි මොකද්ද කරන්නේ කියන්නේ ඒකම කරන්නේ මොනේ එහෙම නැත්තම් එයා අඳුන ගන්නවා දැන් මේක කුසලයක් කියලා කුසලයක් නම් මොකද්ද කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම එයා තේරුම් ගන්න ඕනේ මේක ප්‍රහාණය කරන්න ඕන එකක්ද වැඩි දියුණු කරන්න ඕන එකක්ද කුසලයක් නම් වැඩි දියුණු කරන්න ඕන එකක් එහෙනම් මොකද කරන්නේ යා කුසලේ ආනිසංස සීකරනවා දැන් මගේ හිතට අවිල්ලා තියෙන්නේ කුසල් සිතුවිල්ල. මේක මට යහපත පිණිස පවතී. සැප විපාක පිණිස පවතී. අනිත් අයටත් යහපත පිණිස පවතී. මේ හිත සංසිඳෙන. මේක නිවන් මඟට උපකාරී වෙන දෙයක් කියලා එයා ඒකේ ආනිසංසය සිහි කරනවා. ඔය ටික ඔයාලට පුරුදු කරගන්න පුළුවන්. ඔය ටික පුරුදු කරගන්න පුළුවන් නම් ඔයාලට තේරෙයි පුදුම විදිහේ සැහැල්ලුවක් සතුටක්. ඒ මේ මොකද්ද මේ අපි පුරුදු කරන්නේ එතකොට? හ්ම් චිත්තානුපස්සනාව විතර සතර සතිපට්ඨානෙම තියෙනවා. නමුත් අපි එතනදී බහුල වශයෙන් පුරුදු කරනවා මොකද්ද? චිත්තානුපස්සනාව. සිත පිළිබඳව විමසිල්ලෙන් පසු වෙනවා. මොකක් ප්‍රත්‍යක්ෂා කරන්න කියලා සිතේ ස්වභාවය පිළිබඳව. සිත පිළිබඳව එයා විමසෙන්නේ නුවණින් පසු වෙනවා. මේ ගැන මෙන්න මේ ටික පාඩම් කරගන්න මේක අත්‍යවශ්‍යයි. සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා කොටස. මේකේ පළවෙනි මූලික කොටස් ටික පොත හොයාගෙන පාඩම් කරනවා. බාන භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා කතංච භික්කවේ භික්කෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති මහණෙනි මේ සිත පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කියලා. චිත්තානුපස්සනාව කියන්නේ මොකක්ද එතකොට? සිතේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන. හරි ලස්සනයි මේ වචන. හරි අර්ථාන්විත. අන්න කියනවා ඉද බික්කවේ බික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති පින්වත් මහණෙනි මෙහිලා භික්ෂුව රාගසහිත සිතක් උපන්න නම් රාගසහිත සිතක් උපන්නේ කියලා දැනගන්න. බලන්න එක මේ කියන්නේ මෙහෙමයි මේ. රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු සුභ වශයෙන් පිළිගෙන ඒ පිළිබඳව අනවබෝධයෙන් කල්පනා කරනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේවා පංචකාම මේවා ගැන සුභ වශයෙන් පිළි අරගෙන අනුභෝධයෙන් කල්පනා කරනවා. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒතර මෙතන සුභ නිමිත්තක් තියෙනවා අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. සුබ නිමිත්තත් අයෝනිසෝ මනසකාරයක් නිසා මොකද වෙන්නේ? යාලා නිබන්ධනක් ලියලා ගෙනත් දුන්නා මට. නූපන් කාමච්ඡන්දේ උපදින උපන් කාමච්ඡන්දේ වැඩි දියුණුවක් කියවනේ. ඒකට මේ රාග සහිත සිත කියන්නේ මොකද්ද? මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස ගැන සුබ නිමිත්තක් අයෝනිසෝ මනසිකාරයක් නිසා එන සිතුවිල්ල. තේරුණාද? ඒත් පළවෙනි එක මොකද්ද? සරාගං වා චිත්තං සරාගං චිත්තං තු පයානං. ඊළඟට වේතරාගං වා චිත්තං මේක මේ හරි ලේසි පාඩම් කරගන්න ඕනේ. වචන කීපයක් වචන 8ක් ඊට මේක දාගන්න තියෙනවා. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පජාන ඒ කියන්නේ මොකද්ද මේ අවබෝධ ඥානයේ තුලින් මෙම රාග සහිතසිතේ යථාර්ථය දැකීම නිසා රාගය ප්‍රහාණය ඒ රාගය දුර වෙලා යනවා දැන් ඒ රාග සහිතසිත ඇතුලේ මොකක් නිසාද සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය නිසා දැන් ඒ වෙනුවට මෙයාට තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. නුවණින් කල්පනා කරනවා. අවබෝධයෙන් දකිනවා එයා. ඒ නිසා මොකද වෙන්නේ? රාග සහිත සිත දුර වෙලා යනවා. විරාගං වා චිත්තං විරාගං චිත්තං පදානාති. දැන් මේ හිතේ ඒ රාගේ නෑ කියලත් එයා දැනගන්න. රාගය නැහැ කියලා මෙතන මේ අරහත් වෙලා කියන එකම නෙමෙයි කියන්නේ. මෙහෙම හිතන්නකෝ අපේ අපේ හිතේ රාග සිතුවිල්ලක් එනවා. අපි හඳුන ගන්නවා මේක රාග සිතුවිල්ලක් කියලා. අපි ඊළඟට මේක ආදීනව හරි කල්පනා කරලා හරි කොහොම හරි ඒක දුරු කරගන්න. දුරු නම් පස්සේ ඒක නැහැනේ. ඒ නැති බවත් එයා දැනගන්නවා කියන එක තමයි මේකෙන් කියන්නේ. තේරුණාද? හ්ම් සරාගංවා චිත්තං සරාගං චිත්තං පජානාති ඊළඟට මේ විරාගං වා චිත්තං වේදරාගං චිත්තං පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ติ පජානාති අර රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස කියන මේවත් එක්ක ගැටෙන ස්වභාවය අයෝනිසෝ මනසිකාරය නිසා මේ හිතට ඇති වෙනවා මොකද්ද? ද්වේෂය. ඒකත් දැනගන්න. ඊට පස්සේ විිත දෝසං මේ වාචිත්තං විිත දෝසං චිත්තං පජාන. එයා එක නෝනින් කල්පනා කරලා යෝනිසෝමනසිකාරයෙන් ඒක දුරු කළා දාන්න. ඒක හිතට ඇති වෙච්ච ඒ දේශ සහිත සිතුවිල්ල. ද්වේෂය. එතකොට මේ ද්වේෂය නැති වුනහම ද්වේෂය නැති වුණා කියලා එයා දැනගන්න. අවබෝධ ඥානය තුලින් එම දේශ සහිත සිතේ යථාර්ථය දකින යථා ස්වභාවය දැකලා ඒක ප්‍රහාණය කරනවා දුරු කරනවා එතකොට මතක තියාගන්න දැන් කාරණා කීයක් කිව්වද? ප්‍රධාන වශයෙන් දෙකක් කිව්ව එක හතරක් වෙනවා දෙපැත්තට බැලුවාම. රාග සහිත සිතයි රාගේ නැති සිතයි රාගේ ප්‍රහාණය දුරු වෙච්ච සිතයි ද්වේෂ සහිත සිතයි ද්වේෂේ දුරු වෙච්ච සිතයි. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං ติ පජානාති මෝහය. මොකද්ද මෝහය කියලා කියන්නේ? දැන් ඔයාලගෙන් කවුරුවත් රාගය කියන්නේ මොකද්ද කියලා මොකද්ද ඔයාලා දෙන උත්තරේ? මුකුත් ඇහෙන්නේ නැහැ. කටවල් ටික හොල්ලනවා විතරක් ඇහෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේවත් ගැන තියෙන අනෝබෝධය නිසා ඒවා සුබ වශයෙන් අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. මොනවාම දුන්නත් ඕක තමයි. එතකොට ද්වේෂය නම් ඒක කියන්නේ කර්ම සිදුවෙන ඒවත් එක්ක තියෙන ගැටීම් අනවබෝධයෙන් කල්පනා කිරීම නිසා ඒවත් එක්ක ගැටෙනවා මොනවා එක්කද? රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේ right. එතකොට මෝහය කියන්නේ මොකක්ද? මුලාව මොකක්ද මුලාව කියන්නේ? මේක හොඳට මතක තියාගන්න මේ මොහේ කියන එක මේ බාලතුන් වහන්සේ ලස්සනට කියලා දෙනවා. අපිට තියෙනවා සංඥා විපල්ලාසය. අපි අඳුනාගන්නේ දකින්නේ වැරදියට. ඒක තමයි මොහේ. මොකද්ද? අනිත්‍ය දේ නිට්ටයයි කියලා. දුක් දේ සැපයි කියලා. ඊළඟට අනාත්ම දේ ආත්මයි කියලා. අසුබ දේ සුබයි කියලා. මොකද්ද මේකට කියන්නේ? සංඥා විපල්ලාසය. මෙන්න මේකට කියනවා මොකද්ද? මෝහය විපරීත වූ හඳුනා ගැනීමක් නිසා නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් පිළි අරගෙන ඒ පිළිබඳව අනුභෝධයෙන් අපි කල්පනා කරනවා. අනුභෝධයෙන් කල්පනා කරනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. එතකොට මේ හැම එකකටම අයෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ වගේම මේක ප්‍රහාණය වෙන්න බලවත් සියුපකාරය වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මම මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න මේ යෝනිසෝ මනසිකාරයේ තරම් දෙයක් දකින්නේ නැහැ කියලා එක තැනක කියලා දෙනවා. තේරුණාද? හ්ම්? එතකොට අයෝනිසෝ මනසිකාරයයි මේ සංඥා විපල්ලාසය නිසා දැන් මේ හිතේ මෝහසයිත සිතක් ඉපදුනා කියලා මනාවකට එයා දැනගන්න. ඊළඟට එයා ඒක නුවණින් කල්පනා කරලා ඒ කියන්නේ මෝහසයිත සිතේ යථා ස්වභාවය දැකලා නුවණින් කල්පනා කළ යෝනිසෝ මනසිකාරයෙන් ඒක දුර වෙලා ගියන් පස්සේ නීත මෝහං චිත්තං නීත මෝහං චිත්තං තුපජා මේ මෝහය දුර වෙලා ගියා කියලා දැනගන්න ඊළඟ එක සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තං තුපජාන සංකිට්තං කියලා කියන්නේ මේ හිත හැකිලෙනවාට කියන්නේ කම්මැලිකම අලසකම නිසා මොකද වෙන්නේ නිදිමත නිසා හිත හැකිලෙන සතර සතිපට්ඨානය මේවා වැඩිම මේවා ගැන කුසල ධර්මයන් වැඩිම ගැන තියෙන අලසකම කම්මැලිකම බත්මත නිදිමත තියෙන මිද්දේ නිසා මොකද වෙන්නේ හිත හැකි වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ වීර්යය ගැන කියද්දී මේ කම්මැලි වුණොත් හිත හැකිලෙනවා කියන. හැබැයි යෝමනාවට වඩා අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වීර්යය කරන්න ගියොත් හිත විසිරෙනවා කියන. හිත ඇතුළට හැකිලෙනවා එළියට විසිරෙනවා. හරිද? දැන් ඔන්න සංකීර්තං වා චිත්තං සංකීර්තං චිත්තං පජානාති. හ්ම් ඉතින් ඒකටත් අයෝනිසෝ මනසිකාරය බලපානවා. මෙයා දැන් හිතේ ස්වභාවය අඳුන ගන්න දැන් නම් කම්මැලි වෙලා තියෙනවා. ඔක්ලිලා තියෙනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? යා මරණානුස්සතිය. හරි මොකක් හරි වීරිය ඇති වෙන දෙයක් කල්පනා කරලා අප්‍රමාදී ඇති වෙන දෙයක් කල්පනා කරලා හිතේ හැකිලිම නැති කරගන්න. හ්ම් සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං පජානාති ඊළඟ එක තමයි වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං පජානාති වික්කිත්තං සංකිත්ත කිව්වේ හැකිලිච්ච වික්කිත්ත කියන්නේ මේ අර අනෝබ අයෝනිසෝ මනසිකාරයයි පමණට වඩා එයා මේ වීර්ය කරන්න ගියන් පස්සේ තම පමණට වඩා වීර්ය කරනවා කියන්නේ මේ තමන්ට දරා ගන්න බැරි විදියට දැන් තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම ඒ මට්ටමට සකස් වෙලා නැහැ. එයා වීර්ය කරන්නේ. එතකොට මොකද වෙන්නේ? බාහිර හිතේ විසිරෙනවා කියලා. එතකොට එයා වික්කිට්තං වා චිත්තං වික්කිට්තං චිත්තං තුපජානාති. දැන් මගේ හිත විසිරීලා තියෙන්නේ කියලා යථා ස්වභාවයෙන් මනාවකට දැනගන්න. හරිද? දැන් කීයට ප්‍රධාන වශයෙන් මේ හිතට එන ඒවා කීයද? ඒකත් ඇහෙන්න කියන්නකෝ. කීයද? රාගය කිව්වා, දේශය කිව්වා, මෝහය කිව්වා, හිතේ හිතලීම කිව්වා, හිතේ විසිරීම කිව්වා. කීයද? පහයි නේද? කරනවා මම දානවා. ඊළඟට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තු පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තු පජානාති බලන්න හරි ලස්සනයි මේ විස්තරේ සතර සතිපට්ඨානයේ පිහිටා සම්මත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තිය එගෙන විට ධර්මාර්ගය වඩනකොට පංච නීවරණයන්ගෙන් මිදී ධානාංගාදී ඇතිවීමෙන් බලවත් බවට පත් වූ සිත. ඒකට මොකද්ද කියන්නේ? මහත්ගත සිත. මතක තියාගන්න වෙනවා. මේක සරලව මතක තියාගන්න කොහොමද මේ ධර්මයේ පුරුදු කරද්දී නීවරණයන්ගෙන් මිදලා ධානාංග ඇති වෙලා බලවත් වෙච්ච හිත. දැන් අවබෝධයේ ධර්මාවබෝධයට සුදුසු හිතක ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා නිතරම කියලා තියෙනවා. කල්ල චිත්තම්, මුදු චිත්තම්, මිනීවරණ චිත්තම්, උදග්ග චිත්තම්, පසන්න චිත්තම් ඔය විතර විස්තර කරනවා. ධර්මාව නීවරණ සහිතසිතකින් ධර්මය අවබෝධ කරන්න බෑ. එතකොට දැන් මෙයා මේක පුරුදු කරගෙන නැති බලන්න. එතකොට එයාට මේ සිතේ ස්වභාවය දකින්න දකින්නවා කියන එක සෙල්ලම් දෙයක්ද? ඒකත් එයා දැනගන්නවා මොකද්ද? දැන් ධානාංග වලින් මේ හිත බලවත් වෙලා තියෙනවා. ඒකට මොන හිතද කියන්නේ? මහග්ගත ඊළඟට අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තං ති පජානාති දැන් තියෙන සතර සතිපට්ඨානයෙන් උදව්වක් නැති පංච නීවරණයන්ගෙන් පීඩා විඳින දුර්වල වෙච්ච හිතක් කියලා එයා දැනගන්න අමහග්ගත අමහග්ගතං මා චිත්තං අමහග්ගතං චිත්තං තු පජාන ඊළඟට කියනවා සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං තු පජාන සතර සතිපට්ඨානයේ ආදී සම්පූර්ණ දර්ශනා භාවනා වශයෙන් මෙයා යෙදෙනවා පංච නීවරණයන් යටපත් වෙනවා උනාට ධාන තත්වයට බලවත් නොවු සමාධිත. දැන් මහාගත හිත කියේ මොකද්ද? පංච නීවරණ යටපත් වෙච්ච ධානාංග වලින් බලවත් වෙච්ච සිත. මෙතන සවුත්තර සිත කියන්නේ සවුත්තරං වාචිත්තං කියන්නේ පංච නීවරණත් යටපත්. නමුත් ධාන මට්ටමට ඇවිල්ලා නැහැ. හිතේ එකඟතාවය සමාධියක් හැබැයි තියෙනවා. මේවා ඔයාලා මේ දැනට ඉගෙන ගන්න ඉතින් මේ හරියට එන්න ඔයාලට තියෙනවා. ඒ කාලේදී ඔයාලටම ප්‍රයෝජනවත් වෙනවා. මේ හරියට එන්න බැරිද ඔයාලට? ඒක මන් දන්නේ නැත. ඒක ඔයාලා ගතිය තියෙන වැඩක්. භාග්‍යතුන් දේශනා කරන දවස් 7ක් ඇති කියලා. එතකොට මේ පංච නීවරණයන් යටපත් වෙලා ඒ ධාන තත්වයටපත් නොවිච්ච බලවත් වූ සමාධිමත් සිතට මොකද්ද කියන්නේ? සෞතරං වාචිත්තං. ඊළඟට කියනවා අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං ติ පජානාති. දැන් සතර සතිපට්ඨානයේ වඩනකොට සමත විදර්ශනා වශයෙන් ධර්මයේ පුරුදු කරනකොට පංච නීවරණයන්ගෙන් මිදලා ධානය තත්ත්වයටපත් වෙච්ච අනුත්තර කෙරෙන්නේ ශ්‍රේෂ්ඨ කියන ශ්‍රේෂ්ඨ සිතක් දැන් තියෙනවා. ඒකත් දැනගන්න. ඊළඟට සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. මොකද සමාහිත හිත කියලා අහලා තියෙන වචනය විතරමනේ. සමාහිත හිත කියලා කියන්නේ සමත විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිත. ඒකට මොකද්ද කියන්නේ? සමාහිත සිත. සමථ දර්ශනා වඩද්දී කුස ඒ සමත ඒ හෝ විදර්ශනාව හෝ ඒ කුසල් අරමුණෙහි මනාව පිහිටිච්ච එකඟ වෙච්ච සිතට එතකොට එයා දැනගන්නවා මොකද්ද මේ කුසල් අරමුණේ දැන් මනාව එකඟ වෙච්ච සිතක් තියෙන්නේ කියලා දැනගන්නවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජාන අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජාන ඊළඟට දැන් මේක කියන්නකො සමාහිත සිත ගැන හිතලා කියන්නකො දැන් එයා දැනගන්නවා මේ සමත විදර්ශනා ආදී කුසල අරමුණේ මනාකොට එකඟ වෙච්ච හිතක් නෙමෙයි දැන් තියෙන්නේ කියලා දැනගන්න. මේකයි කිව්වේ අසමාහිතං වා අසමාහිතං චිත්තන්ති අජානති. ඊළඟට විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. විමුක්තං අවබෝධ ඥානය නිසා කෙලෙසුන්ගෙන් මිදී ගිය සිත. මේ රහතන් වහන්සේලාට ඥානයක් හැටියට ලැබෙනවා ඒක. දැන් මේ හිත කෙලෙස් වලින් මිදෙච්ච හිතක් කියලා දැනගන්න. ඊළඟ එක අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං පජානාති මේ හිත කෙලෙසුන්ගෙන් මිදිච්ච නැති හිතකට කියනවා අවිමුත්ත කියලා. සොවිමුත්ත කියන්නේ මොනවා කොට කෙලෙසුන්ගෙන් මිදිච්ච දැන් එයා දැනගන්නවා මේ හිතේ කෙලෙස් තාම තියෙනවා. කෙලෙසුන්ගෙන් මේ හිත මිදිලා නෑ කියලා එයා දැනගන්නවා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් කාරණා කීයක් තියනවාද? හ්ම් 16ක් නේද? හ්ම් ඔන්න මතක තියාගන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති. ඊළඟට වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තංති පජානාති. ඊළඟට සමෝසං වා චිත්තං සමෝහං චිත්තංති පජානාති. ඊළඟට ඒත මොහම්මා චිත්තං ඒත මොහම්මං චිත්තං පජානා ඊළඟට සංකීත්තං මා චිත්තං සංකීත්තං චිත්තං පජානා වික්කිත්තං මා චිත්තං වික්කිත්තං චිත්තං පජානා මහග්ගතං මා චිත්තං මහග්ගතං චිත්තං පජානා අමහග්ගතං මා චිත්තං අමහග්ගතං චිත්තං පජානා ඊළඟට සෞත්තරං මා චිත්තං සෞත්තරං චිත්තං පජානා අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. ඊළඟට විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. කීයද ඒක තාම අහුවෙන්නේ නැද්ද ඒ ක්‍රමය? දැන් රාග දේශ මොහ කියන තුන ගත්තොත් ඒක දෙපැත්තටම තියෙනවානේ. හ්ම්. එතකොට එතන 6යි. මේ විදිහට බලන් කල්පනා කරමු. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්නවා. රාගය දුරු නම් රාගය දුරු නම් කියලා දැනගන්නවා. එතකොට එතන අපි දෙකක් කියලා ගමු. ඊළඟට තියෙනවා දේශය ගැන විදිහට එතකොට කීයද? ඊළඟට තියෙනවා මෝහය ගැන. ඊළඟට තියෙනවා මේ හැකිලිච්ච හිත ගැන. ඒ එක එක තියෙනවා. ඊළඟට විසිරිච්ච හිත ගැන තියෙනවා. අටයි. නේද? ඊළඟට තියෙනවා දැන් අය විදිහට හිතුවම තාටත් මතක හිතෙනවා. සම්මුති දර්ශන ආදී දෙනකොට මනාකොට පංච නීවරණ යටපත් වීමෙන් මනාකොට ධානාංගයන්ගෙන් බලවත් වෙච්ච හිත. මහග්ගතං වාචික. දැන් කීයද? ඊළඟට තියෙනවා එහෙම නැත්තම් පංච නීවරණයෙන් මිදිලා නැහැ. පංච නීවරණයෙන් බැටකන දුර්වල හිතක්. එහෙම නැත්තම් තියෙනවා සමුදේ දර්ශන ආදී යෙදීම නිසා නීවරණ යටපත් වෙනවා. නමුත් ධ්‍යාන මට්ටමටපත් වෙලා නැති සමාධිමත් හිත. කීයද? හ්ම්? එහෙම නැත්තම් තියෙනවා මේ පංච නීවරණ යටපත් වීම නිසා ධ්‍යාන තත්ත්වයටපත් ශ්‍රේෂ්ඨ හිත. අනුත්තරං වාචි. එහෙම නැත්නම් තියෙනවා සමත විදර්ශනාදී වඩද්දී ඒ කුසල් අරමුණෙහි බලවත්ව එකඟ වීම නිසා සමාහිත වෙච්ච සමාහිතන් වාචිත. එහෙම නැත්නම් තියෙනවා ඒ කුසල් අරමුණේ එකඟ නොවෙච්ච හිත. එහෙම නැත්නම් තියෙනවා කෙලෙසුන්ගෙන් මනාවකට මිදිච්ච හිත. එහෙම නැත්නම් තියෙනවා කෙලෙසුන්ගෙන් මිදිච්ච නැති හිත. කීයද? මේ 16 මතක තියාගන්න එක ලේසිද අමාරුද? ලේසි. මේ වචන ටිකක් හේතමෙට දාගන්න තියෙනවා. හරිද? ඒක නිසා මේක කියවන්න මේ චිත්තානුපස්සනා කොටස කියවන්න. හ්ම්? කියවලා නැවත මේක තේරුම් ගන්න. මේක කියන්න මට උවමනා වුණේ මේකේ තියෙනවා හරි වටින වචනයක්. නිතර නිතර පාවිච්චි වෙන වචනය. මොකද්ද? විජානාති දැනගන්නවා මොකද්ද දැනගන්නවා දැන් අපිට වෙලා තියෙන්නේ මොකක්ද හිතට එන්නේ මොනවද කියලා දන්නෙත් නෑ. හිතේ පවත්වා ගන්න ඕනේ මොනවද කියලා දන්නෙත් නෑ. හිතෙන් අයින් කරලා දාන්න ඕනේ මොනවද කියලා දන්නෙත් නෑ. හිත දියුණු කරන්න හිතේ වැඩි දියුණු කරගන්න ඕනේ මොනවද කියලා දන්නේ නෑ. නිසා මොකද කරන්න ඕනේ අපි සිහියෙන් ඉඳලා මේවා අඳුනා ගන්න ඕනේ. ඒකට උපකාරයක් මේ මේ මේවට උපකාරය වෙනවා අර විදිහට පුරුදු කරගත්තා විතරක වෙන් කරලා හඳුනා ගන්න කුසල කුසල වෙන් කරලා හඳුනා ගන්න ඉතින් ඔක් පුරුදු කරන්න ඕන මම අර හැමදාම කියන්නේ කුහුණුවෙන් තොර දැනුම මොකකට කියන නමක්ද ඈ මාන්නයට හොඳයි. කයිවාරුවට හොඳයි. අවබෝධයට නම් හරියන්නේ නෑ. තව වඳුරට දැඩි පිළියම් වුණා වගේ. දැනුම තිබ්බට වැඩක් නෑ. පුහුණුව නැත්තම්. දැනුමෙන් විතරක් පුළුවන් ද මේ වැඩේ කරන්න. මට හිතන්නකෝ දැන් මට කටපාඩම් කියලා හිතන්නකෝ මට සතර සතිපට්ඨානේ කටපාඩම්. නමුත් මගේ හිතේ රාගසහිත සිතුවිල්ලක් ආපු වෙලාවට මම ඒක හඳුනාගෙන දැනගෙන ප්‍රහාණය කරන්න දක්ෂ නැත්නම් මගේ කටපාඩම් කමින් ඇති වැඩක් තියෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් සතර සතිපට්ඨානේ කටපාඩම් නැහැ. හැබැයි ආ ඉගෙනගෙන තියෙනවා මේ හිතේන අරමුණු කොටස් දෙකක් තියෙනවා මේ කුසල අකුසල කියලා මේ අකුසලයක් නම් ආදීනී සිහි කරන්න කුසලයක් නම් ආනිසංස සිහි කරන්න කියලා මෙයා ඒක පුරුදු කරනවා. කවුද ධර්ම මාර්ගයේ කියලා ඉස්සරහින් ඉන්නේ? නැවත වෙන්නේ දැන් මේ සතිය කියලා දෙන එක මේ සතියවත් පුරුදු කරන්න. ඊළඟ සතියේදී ඔන්න අලුත් දෙයක් කියලා දෙන්න. එතකොට අරක කොහොමවත් මතක නැහැ. අවංකවම සතර බ්‍රහ්මය කරන සති දෙකක් විතර යන්නේ කරලා. මේ සති දෙක ඇතුළත කොච්චර දවසක් වැඩුවද? හතරම. මම කල්පනා කර දෙයක් තමයි අර සිරිපාදේ වන්දනා කරන්න යද්දී අපේ මේ මිනිසුන්ට කොච්චර කාලය තියනවද කරනවනේ බස් එකේ යනකම් කාලේ තිබ්බා. සිරිපා කරුණා ගන්නකම් කාලේ තිබ්බා. බස් එකේ ආයෙ එනකම් කාලේ තිබ්බා. එනකොට ඕනේ එනකොට තමන්ගේ කකුල් දෙක තමන්ගේ කොන්ද දිහා හරියට කල්පනා කරා නම් සමහරවිට මම කිව්වා බැරිම තැන. කාලය අපතේ දාගන්න එපා කියලා. ඒකට මේ විදිහට දැනගන්නකොට දක ගන්නකොට තමයි මේ ආශ්‍රව ෂේ වෙලා යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. දන්න කෙනාටත් දකින්න කෙනාට. එතකොට අපිට වෙලා තියෙන්නේ අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. කල්පනා නොකළ යුතු දේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් අර වන්දනාගම ඉරුණන් පස්සේ මම මේ දෙයක් කිව්වා අන්තිමට. මේක කල්පනා කරන්න ඕනේ ඒවත් තියෙනවා. මේ ශිල්පා කරුණාවේ කල්පනා නොකළ යුතු දේවලුත් තියෙනවා කියලා. නේද? මොකක්ද කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ ඒවා මොනවද නිතර නිතර එකෙන් අපි පින් රැස් කරගත්ත ආකාරය කල්පනා නොකළ යුතු දේ මොකද්ද යම කල්පනා කිරීම තුළ අපිට අකුසල් හිතෙනවා තව කෙනෙකුගේ වැරද්දක් අඩුපාඩුවක් නිසා අපිට හිතෙන්න පුළුවන් අපේ හිතට එන්න පුළුවන් අකුසල. ඒක කල්පනා කරන වාරයක් පාසා මොකද වෙන්නේ? හිත දියුණු වෙනවද පිරිනවද? පිරිනවද? ඒක අපිට භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ හිත දියුණු කරන්නද අනිත් පැත්තට. හිත දියුණු කරන්න. හිතේ දියුණුව සඳහා උපකාරී වෙන දේවල් තමයි මේ කියලා දුන්නා. එතකොට මේ මේක කියවන්න ඊට අමතරව මජ්ක්‍ධිම නිකායේ තියෙන විතක්ක සම්ඨාන කියලා සූත්‍රය. මේක කරලා තියෙනවා කලින්. මම ඔන්න මට අද මම කිව්වේ මේ ඔන්ලයින් තියෙනවා කියලා. ත්‍රිපිටක ත්‍රිපිටකය අංගයන් කියනවා කියලා බලන්න ඕන කෙනෙකුට එහෙම නැත්නම් පොත් තියෙන අය අරගෙන කියවන විතක්ක සංතාන එම් සූත්‍රයක් එක්කරා කියලා මතකයි එතකොට මෙහෙම හිතනකොට එයා හරි සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. ඇයි සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ? දැන් එයා ලෝක ස්වභාවය දන්නවා, නිපේ ස්වභාවය දන්නවා. එතකොට එයා හිතේ පාලනයට යට වෙච්ච කෙනෙක්ද නැත්නම් එයා විසින් හිත පාලනයට අරගත්ත කෙනෙක්ද? එයා දැන් දන්නවා හිත මැජික් වෙන්න කෙනෙක්ගේ මේ පෙන්නේ මේකට තමයි කියලා. තේරුණාද? එතකොට ඒ ඒ සහැල්ලුව නිසා යාගේ ඒ සතුට නිසා ප්‍රමුදිත භාවය කියන දේ ඇති වෙනවා. ඒ නිසා හරි ප්‍රීතියක් එයාට ඇති වෙනවා. නිර්ආමිෂ ප්‍රීතියක්. ඒ ප්‍රීතිය නිසා සිතයි කයයි සහැල් වෙනවා. ඒකට කියන්නේ පස්සද්ධිය කියලා. ඒ සිතේ කයේ සැහැල්ලු වීම නිසා මොකද වෙන්නේ? සමාධිය ඇති වෙනවා. හැබැයි එයා අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේවත් පුරුදු කරන් යන කෙනෙක් නම් සමාධිය ඇති වුණත් එයා ඒ සමාධියේ ඒක එයා හේතුඵල වශයෙන් නිමසනවා සහ ඒකට ඇලෙන්නේ නැහැ. මම ඔයාලට කිව්වා මතකද 99යි දශම 99ක්ම සමාධියක් ඇති වුණොත් එතනින් එහාට යන්න නැහැ. යන්න දක්ෂ නැහැ. එක්කෝ සමාධියේ සැපේට ඇලිලා වාසය කරනවා නැත්නම් ඒ සමාධිය නැති වෙලා ඒ ගැන දුකෙන් වාසය කරනවා. ඉතින් එහාට යන්නේ. ඒ යන්න උපකාරී වෙනවා අන්න අර. එයා ගන්නවා මේකත් දැන් බාලතුන් වහන්සේ කියන්නේ සමාධිය වශී කරගන්න කියලා. ඔයාලට කියලා දීලා තියෙනවා නේද මේ ඔයාලට කියලා තියෙන දේවල් එක බැලුවම හරි පුදුම හිතෙනවා මේ මොනවද කරන්නේ කියලා. කල්ලිත කුසල, තීති කුසල, ආරම්භන කුසල, උත්තාන කුසල ඔය විදිහට හොඳට ධානාංග ඒවා වෙනකම් ඒ ධාන කුසලතා සමාවෙන ධානාංග නෙමෙයි ඒ ධාන කුසලතා ඇති වෙනකම් හොඳට ධානය වශී කරගන්න. ඕනම වෙලාවක ධානයට සමවදී කැමති වෙලාවක් ධානයෙන් ඕන වෙලාවක ධානයෙන් නැගී සිටින්න ධාන අංග හඳුනා ගන්න. ඒ වගේ කියලා දුන්නා නේද? ඒත් ඒවා පුරුදු කරනවා ඒවා එකට ඇලෙන්නේ නැහැ. සමාධියට ඇලීමක් සමාධියේ ඇලී වාසය කරන්න ඕනේ. නමුත් මේ සමාධිය ඇලී වාසය කරනවා කියලා එතන කියන්නේ නිතර නිතර යා දක්ෂ වෙන්න ඕනේ සමාධියට සමවදින්න කියන එක. සමාධිය නෙමෙයි ශාසනයේ හරය කියන්නේ. මොකද ශාසනයේ හරය කියන්නේ? ප්‍රඥාව ප්‍රඥාවක් නෙමෙයි. මොකද්ද? හ්ම්? විමුක්තිය. මොකද්ද? විමුක්තිය. මම දන්නේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා අතුරුනි ධානයට සම්බන්ධ පුළුවන්කම ඇති කරගත්තා. හරි සිතිවිලි දක්ෂතාවයක් තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේට පුළුවන් වුණා පෙර ජීවිතය ගැන බලන්න. අතුරුනි ධානයේ උපදවාගත්ත කෙනෙකුට පුළුවන් වුණා. දැන් පෙර ජීවිත බලන්න පුරුදු වෙනවා. මේකත් එක්ක හැබැයි අරමුණ අමතක වුණා. දැන් සාත්‍තර කියනවා. දැන් මේ හිතේ හිතේ අපි වචන එළියට දැන්නේ නැති වුණාට අපි හිතනකොට ඒකේ තියෙන ශබ්දයක්. ඒකට කියන්නේ විතක්ක විපාර ශබ්දය කියලා. හිත කෙනෙකුට යම් මට්ටමකට කම් කරගත්ත කෙනෙකුට ශබ්දය අල්ලන්න පුළුවන්. අල්ලලා එයා කියනවා ඔයා දැන් හිතන්නේ මේක නේද කියලා. මනුස්සයෙක්ින් බලනවා කිරිගහට ඇන්නවා මේ කියනවා. බාගතුනා දේශනා කරන මේ නිවන් මඟ තියෙන්නේ මේ ලාභ සත්කාර ප්‍රීති ප්‍රසංසා පිණිස මිනිසුන් නලවන්න නෙමෙයි මිනිස්සු මුලා කරන්න නෙමෙයි රවට්ටන්න නෙමෙයි නිවන් මඟ තියෙන එකමක් සඳහාද මේ සංසාරයෙන් එතර වීම සඳහා එතකොට මේ අපි කොයිතරම් අපිට කටපාඩම් තිබ්බත් වැඩන්නේ මුළු ත්‍රිපිටකයේම අපිට තුල නැත්තම් තමන්ටත් අනුන්ටත් මිතුරු සිතින් වාසය කරන්න පුළුවන් හැකියාව. අප තුල නැත්තම් තව කෙනෙකුගේ දියුණුවේදී අවංකව සතුට වෙන්න පුළුවන් හැකියාව. අපි තුල නැත්තම් තව කෙනෙකුගේ මේ කරදරයකදී අනුකම්පාවක් හිතෙන්නේ නැත්තම් මේ ලාභ අලාභ සැප දුක් යසායස නිന്ദා ප්‍රශංසා කියන මේවට නොඇලී ඉන්න හැකියාවක් නැත්තම් අපිට මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන් හිටියත් වැඩක් නැත. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? ගුණ ධර්ම. ගුණ ධර්ම පිළිච්ච තැන. එතකොට ඒ ගුණ ධර්ම දියුණු කරගෙන යද්දි මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිස් ගුණධර්ම ඉක්මා යනවා. ඒවට කියනවා මොනවද? උත්තරී මනුස්ස ධර්ම. මඟපත. ඒක ලබන්න නම් ඉතින් සාමාන්‍ය මිනිස් ගුණධර්ම තියෙන්න ඕනේ අපි ගාව. දැන් මම කියේ දැන් ඔයාලට සිරිපාදේ කරුණා කරද්දී දැන් ඔයාලා තුල තිබ්බනේ මේ ඉන්ද්‍රිය ධර්ම යම් ප්‍රමාණයකට මම අර කරුණා කරද්දී ආයි පහට කරුණා කරද්දී දැන් අපි දැක්කනේ එක එක අය යනවා එක එක විදියට මම කල්පනා කරා අනේ අපේ මේ ඊයේ පිරිස කොච්චර වාසනාවන්තයි මේ සීතලේ මේ මහරෑ බඩගිනිත් ඇති සීලයක් එක්කනේ මේ යන්නේ අපේ දෙන්නෙකුට හම්බුණා ආච්චි අම්ම කෙනෙක්. මට ඉස්සරහින් ගියේ මම ඊට අසුවා මේ ආච්චි අම්මට තනියෙන් උදව් කරන්න ඕන කියලා මම උඩට වැඩියා. පස්සේ තමයි මම විස්තර දැම්මේ. ආච්චි අම්මා ශ්‍රීපාදේ යන්නේ මොකද තනියෙන්ම යන්නේ. ගිය පාර ගිහිල්ලා කිව්වලු කාගේද අතක් කැපෙන්නේ කියලා අත කපලම ගියාලු. බලන්න මිනිස්සුන්ගේ තියෙන මේ අර මෝඩකම් ඉතින්. මේ පාරේ යන්නේ මේ මොකද කවුද නඩුවක් දාලා ඒකට දඬුවම් දෙන්නද මේ අපි අල්ලංගිය දෙන්න ඊට පස්සේ අපිට පරක් වෙනවා කියලා ඒ දෙන්න ඇවිල්ලා එහෙම යන මිනිස්සු අතරේ අපි කොහොමද ගියේ ඔයාලා කොහොමද ගියේ මහරහතන් වහන්සේ අනුගමනය කරමින් තමයි අපි උපෝසත සීලය සමාදන් වෙන්නේ Hmm? තේමම් කේ නයි යන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙන අය කවුද? අනේ අම්මේ ආයි නම් බෑ කියලා හිතන එක. ඒකට ඒ විදිහට තමයි මේ ගුණධර්ම අපේ ජීවිතය තුළ ඇති වෙන්නේ. එක්ක එකිනෙකාට උපකාර කරගන්නවා මේ එතකොට මේ හැමදේම දැන් අපි හිතතුන විතරකයක් අඳුනාගෙන ඒක ප්‍රහාණය කරන්න ඕන එකක් නම් ප්‍රහාණය කරනවා නම් වැඩි දියුණු කරගන්න ඕන එකක් නම් වැඩි දියුණු කරනවා කියන්නේ හැම දෙයක්ම කරද්දී එක දෙයක් වෙනවා මොකක්ද වලට පහර වදිනවා හොඳට. නීවරණ දුර්වල වෙනවා. නීවරණ දුර්වල වෙනකොට මොකද්ද බලවත් වෙන්නේ? කියලා දුන්නේ පස් දිනක් නිදාගද්දි පස් දිනක් ඇහැරලා ඉන්නවා. ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බලවත් හිතකට තමයි ධර්ම අවබෝධය කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මාර්ගේ නම් ඉන්නේ කොච්චර පමා වුණත් කමන්නේ. මාර්ගේ නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. කොයි මොහොතේ හරි යාට අවස්ථාව ලැබෙනවා. නොමග නම් ඉන්නේ කොච්චර උත්සාහ කරත් වැඩක් ඉතින් හරියට කිසරණේ පිටිටන්න ඕනේ. තමන් ආරක්ෂා කරන සීලය මොකක් හරි පංචශීල වෙන්න පුළුවන් ආජීව අෂ්ටමක සීලය වෙන්න පුළුවන් අෂ්ටාංග පොසත් සීලය වෙන්න පුළුවන් සාමූහික සීලය හිත සම්පූර්ණ මොකක් හරි කමන්නේ ඒක තමන් ඒකේ අඩුපාඩු හදාගන්න මහන්සි වෙන්න ඕනේ ඒක ආරක්ෂා ගෞරවයෙන් ආරක්ෂා කරන්න මනස සිහිනුවණින් ආරක්ෂා කරන්න පුරුදු වෙන්න ඕනේ මම බුදු ගුණයක් සිහි කරනවා කියන්නේ ඒ වෙලාවට නිවර්ණ වලට අපි ආහාර දෙනවද නිවර්ණ දුර්වල කරනවා නිවර්ණ දුර්වල අපි කේන්ති ගත්ත කියන්නකෝ එතකොට නිවර්ණ වලට ආහාර දුන්නාද නිවර්ණ දුර්වල කරාද ආහාර දුන්නා නිවර්ණ බලවත් එතකොට එතකොට ඔන්න ඉන්ද්‍රිය ධර්ම යට යට ගිහින් තේරුණාද? ඒ නිසා මේ අන්තිමටම කරපු වැඩසටහනේම කොටසක් හැටියට තමයි මේ දේ කරේ. නේද ටික කියලා දුන්නේ. මම තව පොඩි සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකත් කියලා දීලා මේ කොහොමද මේ විතරකත් එක්ක අපේ සසර ගමන සකස් වෙන්නේ කියන එක කියලා දීලා අද වැඩසටහන නවත්තන්නම්. ඉතින් කියලා සංයුත්ත නිකාය දෙක අරන් පාළි ඔයාලට මොන හරි මේ කියපු දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවද සංයුත්ත නිකායේ දෙවනි කොටසේ තියෙනවා චේතනා කියලා සූත්‍රය. සූත්‍ර දෙකක් නැත්නම් තුනක් තියෙනවා. ද්විතිය චේතනා, තතිය චේතනා ඔය විදිහට සංයුත්ත නිකායේ දෙවනි පොත් වහන්සේ කියවහම ඔළුවට යන්න ඕනේ මොකද්ද? සංයුත්ත නිකායේ දෙකේ මොනවද මේ තියෙන්නේ? අභිසමය සංයුත්තේ මොනවද තියෙන්නේ? පරිසංස්පාදය ගැන තමයි ගොඩක් තියෙන්නේ. එතකොට මේ ඔය ඔළුවට යන්න ඕනේ එහෙමයි ධර්මය ඉගෙන ගන්නවා. ඒතර මේකෙදී අපිට හිතන්න වෙන්නේ එතකොට මේ පරිසම්පාදයට එක්ක ගලපලා. චේතනා සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය යමක් සිතනවාද? කල්පනා කරනවාද? පවත්වනවාද මේ සිතුවිල්ල? ඒක විඥානයේ පැවැත්මට අරමුණක් කියලා කියනවා. යමක් හිතනවාද, කල්පනා කරනවාද, චිත්තාභ්‍යන්තරයක පවත්වනවාද විඥාණයට ඒක අරමුණක් කියනවා. ආරම්මනේ සති පතිත්තා විඥානස හෝති. අරමුණක් ලැබුණා මොකද මේ විඥානේ පිහිටනවා. තස්මින් පතිත්තිතේ විඥානේ විරුල් හේන ආයතින් පුනබ්බවා නිබ්බන්ති හෝති. මේ විදිහට විඥානීය පිහිටලා වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? නැවත පුනර්භවයක් පිණිස සකස් වෙනවා කියනවා. ආයතින් පුනබ්බවානි බත්තියා සති ආයතින් ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ. නැවත පුනර්භවයක් ලැබුණා කියන්නේ මොකද්ද? ජාති ජරා මරණ සෝසුසුම් හැඬීම් වැළපීම් ආදී මේ සියලු දුක් වේදනා ආයමතාව කියනවා. ඒව මෙහෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය වූති. මේ විදිහට තමයි දුකේ සියලු දුක් හටගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා යමක් සිතනවාද කල්පනා කරනවාද ඒක චිත්තාභ්‍යන්තරේ නැවත නැවත පවත්වනවාද මොකද වෙන්නේ විඥාණයට අරමුණක් අරමුණක් ලැබුණා විඥානය පිහිටනවා විඥානය පිහිටියෙන් පස්සේ වැඩෙනවා වැඩෙනෙන් පස්සේ පුනර්භවයක් ඇතිවෙනවා පුනර්භවය නිසා ආයමත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නැති මේ විදිහ තමයි කියන දුක් හතගන්න ඊළඟට කියනවා නෝචේ භික්කවේ චේතේති හිතන්නේ නැහැ කියන. නොජේ පකක් ඒක කල්පනා කරන්නෙත් නැහැ අතචේ අනුසේති. හැබැයි චිත්ත අභ්‍යන්තරේ එක පවත්ව පවත්වා ඉන්නවා. තේරුණාද? අපි එකපු අහපු මොකක් හරි දෙයක් අපි හිත ඇතුලේ නැවත නැවත ඒක චිත්තාභ්‍යන්තරේ පවත්වා පවත්වා ඉන්නවා. ඒත් මොකද වෙන්නේ? ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. විඥාණයට අරමුණක් ලැබෙනවා කියන්නේ. ආරම්මනේ සති පතිත්තා විඥානස්ස හෝති. එතකොට විඥානයේ පිහිටන විඥානයේ පිහිටනන් පස්සේ මොකද වෙන්නේ? වර්ධනය වෙලා පුනර්භවයක් ඇති වෙනවා. පුනරුභවයක් ඇති වුණාන් පස්සේ දැන් මේකට උත්තර දෙන්නේ ಜಾති. ಜಾති කියන්නේ මොකද්ද? කොහොමද භාගතුන් වහන්සේ විස්තර කරේ? මොන දෙරි කරගෙන හරියන්නේ නැහැ. කොහොමද විස්තර කරේ? ජරා කියන්නේ මොකක්ද? කොහොමද විස්තර කරේ? ව්‍යාධි කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද? බලන්න මෙතන වචන කොච්චර තියෙනවද? ශෝක කියන්නේ මොකක්ද? පරිදේව කියන්නේ මොකක්ද? දුක්ඛ කියන්නේ මොකක්ද? දෝමනස්ස කියන්නේ මොකක්ද? උපායාස කියන්නේ මොකක්ද? ඔබ කියලා දීලා තියනවද නැද්ද? ඕනනම් මේ පිරිත් පොතේ තියෙනවා සත්‍ය විභංග සූත්‍රය. මේක ටික ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඕවා ඔළුවේ තියාගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. අපි කල්පනා කරන්නේ ඒ ගැන හිතන්නේ නැහැ. දැන් අපි කයමක් හිතන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. ඒක හිතපු කල්පනා කරපු දෙයක් හිත ඇතුලේ වැඩ කරනවා. හිතන්න ඕනේ ඒක නෙමෙයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? විඥාණයට අරමුණක් ලැබෙනවා. ඔච්චරයි හිතන්න ඕනේ. විඥාණයට අරමුණක් ලැබුණොත් විඥානයේ පිහිටනවා. විඥානයේ පිහිටියොත් වර්ධනය වෙනවා. වර්ධනය වුණොත් පුනර්භවයක් ඇති වෙනවා. පුනර්භවයක් ඇති වුණොත් ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලු දුක් ආයෙත් හට ගන්නවා. ඉස්සලම කියේ මොකද යමක් සිතයිද කල්පනා කරයිද පවත්වයිද නේද? ඊට පස්සේ කියනවා යමක් හිතන්නේ නැහැ. නෝචේ බික්කවේ චේතේති. නෝචේ පකප්පේති. ඒක කල්පනා කරන්නෙත් නෑ නම පවත්වන. චිත්තාභ්‍යන්තරේ ඒක තියෙනවා. ඒත් විඥාණයට අරමුණක් ලැබෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන යතෝච කෝ භික්කවේ නෝ චේව චේතති නෝච පකප්පේති නෝච අනුසේති යමෙක් සිතන්නේත් නැත්නම් කල්පනා කරන්නේත් නැත්නම් ඒක චිත්තාභ්‍යන්තරේ පවත්වන්නේත් නැත්නම් ආරම්මන මේතන්න හෝති විඥානස්ස තිතිය විඥාණයට අරමුණක් ලැබෙන්නේ ආරම්මනේ අසති විඥාණයට අරමුණක් නැති නිසා පතිත්තා විඥානස්ස නොහෝති විඥානේ පිහිටන්නේ නැහැ තදප්පතිති දේ විඥානේ අවිරෝල් අවිරෝල්හි ආයතින් පුනබ්බවා නිබ්බන්ති නහෝති විඥානේ පිහිටානේ නැති නිසා විඥානේ වර්ධනය වෙන්නේ නැහැ ඒ නිසා පුනර්භවයක් පුනර්භවයක් නැති නිසා අසති ආයතින් ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා නිරුච්ඡanti ජරා ජාති ජරා මරණ දුක් වෙනස් පායාස කියන මේ දුක් නැහැ. ඒව මේ තස්ස තේව රස දුක්ඛ කන්දස නිරෝධේ හෝති. මෙන්න මේ විතර දුක නැති වෙලා. මේක තමයි සූත්‍රය. චේතනා සූත්‍රය. මම කියන්නේ මේකයි පරිසම්පාදයට අනුව ගල්ප ගන්න වෙනවා කියන්නේ. එතකොට දැන් මුලින් කිව්වා විඥාණය මේ පිහිටනවා කියන්නේ. විඥාණය පිහිටියන් පස්සේ මොකද වෙන්නේ? විඥාන පත්‍යය පරිසම්පාදේ මතක නැද්ද? නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ දුක්ඛ දෝමනස්ස එහෙමයි දුක සකස් වෙන්නේ. දුක නැති වෙනවා කියන්නේ කොහොමද? විඥානයේ පිටක් නැහැ කියන. සිතන් නැත්තම් කල්පනා කරන්නේ නැත්තම් චිත්තාභ්‍යන්තරේ පවත්වන්නේ නැත්තම්. දැන් මේ තේරුම් ගන්න ඕනේ අපි සිතන්නේ නැත්තේ කල්පනා කරන්නේ නැත්තේ චිත්තාභ්‍යන්තරේ පවත්වන්නේ නැත්තේ මොනවද? නැවැත්මට උපකාරී වෙන දේවල්. නැවැත්මට උපකාරී වෙන දේවල් අපිට හිතන්න වෙනවා. විඥාණයට අරමුණක් ලැබෙන විදිහට විඥානයේ පිහිටන් උපකාරී වෙන දේවල් හිතන්නේ කල්පනා කරන්නේ චිත්තඅභ්‍යන්තරේ පවත්න්නේ නැහැ. දැන් අපි යම්කිසි රූපයක් දැකලා ඒක නිමිත්තක් හෝ නිමිත්තක කොටසක් අරගෙන ඒකම සීකර කර ඉන්නවා කියන්නේ. ලස්සනයි මොනවා හරි කියලා හිත හිතා ඉන්නවා කියන්නේ. ඒක මොකද වෙන්නේ? විඥාණයට අරමුණක් ලැබෙනවා. තේරුණාද? අපි එහෙම නැත්තම් මේ රූපේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසනවා. එතකොට අර අරමුණ ලැබෙන්නේ නැහැ. දැන් තේරුණා නේද ඒක? එතකොට විඥාණයට අරමුණක් නැත්තම් විඥාණය පිහිටන්නේ නැහැ. විඥාණය නැත්තම් විඥාන නිරෝධා නාම රූප නිරෝධ නාම රූප නිරුද්ධං සලායතන සලායතන නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා වේදනා නිරෝධ තණ්හා නිරෝධ තණ්හා නිරෝධ අකිතවතනේ උපාදාන උපාදාන නිරුද්ධ භව නිරුද්ධ භව නිරුද්ධ ජාති නිරෝධ ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන මේ සියලු දුක් නැති වෙනවා තේරුණාද ඒක තේරුණේ තේරුම් ගන්න උත්සාහ කරනවා ඇත්තටම මේ කොච්චර අපි අසරණයිද කියනවනම් මේ සිතුවිලි 10කින් අපි මේ සසරේ අරගෙන යනවා. හිතා ගන්න බෑනේ. දස සංයෝජන කියන්නේ. සිතුවිල්ලකට අපි සිතුවිල්ලක් විසින් අපිට කරන දේ එච්චර අසරණයි දා. මේ අසරණ භාවයට පිළිසරණ හොයාගෙන තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාන් වහන්සේව සරණ යන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්නේ. ඇයි? අපි අසරණ නිසා. මේ අසරණ භාවයට පිළිසරණ තියෙන්නේ එතන නිසා. තේරුණාද? එතකොට මේ කියපු හැමදේම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ හිතේ ස්වභාවය ගැන අපි පුළුවන් හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉන්න ඕන. විමසිල්ලෙන් ඉන්නවා කියන්නේ දැන් කොයි වෙලාවෙ හිතට රාගයේ ඉද දේශයේ ඉද මොහේ ඉද කියලා නෙමෙයි. ආපු එක ගැන දැනගන්න. දැනගෙන නුවණින් සලකා කටයුතු කරනවා. තේරුණාද? දැන් මම අර තේරුම කියන්නේ අපිට දැන් ලස්සන දෙයකට කැතයි කියලා කියන්න පුළුවන්ද? ලස්සන දෙයකට කැතයි කියලා කියන්න බෑ. එහෙනම් මානසික ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලස්සනයි අපි ඒක ලස්සනයි කියලා පිළිගන්නවා. හැබැයි අපි ඒ ගමන් දක්ෂ වෙන්න ඕනේ කල්පනා කරන්න මේ ලස්සන හැමදේම තියෙන්නේ නැහැ. මේක වෙනස් වෙලා යනවා. ඒකේ ආදීනෝ සීකරන. කලයකින් නිදහස් වෙනවා නිස්සාරණ. දැන් කොහෙන් ගියත් අපිට ඉස්සෙල්ලාම ඇති වෙන්න ඕනේ මොකද්ද? මොකද්ද? Hmm? අවබෝධයෙන් යුතු කලකිරීම පොළොවට දාගන්න හොඳට කල කිරණකම් අතාරින්න නම් හම්බෙන්නේ නැහැ. නිකන් නෙමෙයි අවබෝධයෙන් යුතු කලකිරීම. නැත්තම් අතාරින්න ලේසි. අනිත් කලකිරීමත් එක්ක අතාරින්න ලේසි. හැබැයි මෙහෙන් අතාරිනවා මෙහෙන් අල්ලගන්න. ඒක තියෙන දේශයත් එක්ක ඒ කලකිරීම. අවබෝධයෙන් යුතු කලකිරීම. කෙරුණොත් තමයි ඇලෙන්නේ නැත්තේ. නොඇලුනොත් තමයි ඒක අතහැරලා දාන්න පුළුවන්. තේරුණාද? එහෙනම් සියලු දෙනාටම මේ ධර්ම කාරණා ඉගෙනගෙන තමන්ගේ ජීවිතේට ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට මේ හිමි ධර්මයන් හේතු වාසනා වේවා සා සා සා